තෙරුවන් සරණයි. හැඟීම් සහ ආවේගවලට ගොදුරුණු කෙනෙකුගේ අත්දැකීමක් මේ ළඟකදී මට කිව්වා වෙච්ච දෙයක් භාවනා කරන කෙනෙක්. ඒ හින්දා මට මේක මතක් කරන්න හිතුණා. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ හැඟීම් සහ ආවේග පාලනය කරන්න. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ හැඟීම් සහ ආවේග පාලනය කරන්න යනවා කියන්නේ ඒක උගුලක්. ඒක බොරු වලක්. ඒක මර උගුලක්. කොහොමද ඒක උගුලක් වෙන්නේ කියලා තමයි මේ කතා කරන්නේ. අපි හිතනවා අපි විඳින්න අකමැති <clears throat> අපි හිතමු අපි විඳින්න අකමැති හැඟීම් ආවේග ටිකක් තියෙනවා කියලා. හැඟි විඳින්න අකමැති කියලා කියන්නේ එක්ක ද්වේෂයෙන් එක්ක රාගයෙන් ඊර්ෂ්‍යාවෙන් මොනවා හරි මේ අකුසල කෙලෙස් ටිකක් කෙලෙස් ටිකක් සහිතව හැඟීම් වලටනේ අපි අකමැති. ඉතින් ඔබ අකමැති හැඟීම් සහ ආවේග ටිකක් තියෙනවා ඔබ කැමති නැහැ ඒවා හිතට එනවට. ඉතින් අන්න ඒ අකමැති හැඟීම් සහ හැඟීම් සහ ආවේග ඔබ හිතට එනවනම් ඒවට එන්න ඉඩ දෙන්න. ඒවා නතර කරන්න එපා. මතක තියාගන්න ඒවා සිදු නොවිය යුතු දේවල් නෙමෙයි. ඒ හැඟීම් සහ ආවේග අපේ සිතේ පහළ නොවිය යුතු දේවල් නෙමෙයි. ඒ හැඟීම් සහ ආවේග සිතුවිලි මනසට නොපැමිණිය යුතු ඒවා නෙමෙයි. හැබැයි අපි හිතනවා අපි ඒවට අකමැති නිසා ඒවා අපේ මනසට නොආ යුතුයි කියලා. ඒවා අපේ මනසේ හට නොගත යුතුයි කියලා. මොකද අපි අකමැති නිසා. කොයිතරම් මෝඩයිද කියලා දැනෙනවද දැන් අපි? අපි එච්චරටම මෝඩ විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා. අපි හිතනවා අපි අකමැති දේවල් සිදු නොවිය යුතුයි කියලා. ඒකයි ඒ අකමැති දේවල් සිදු වුනහම ඒ අකමැති දේවල් මනසේ හටගත්තාම විඳවන්නේ, දුක් වෙන්නේ. ඉතින් අපි අකමැති වුණ පළියට දේවල් සිදුවෙන්නේ නැතිනම් නිවනක් කියලා එකක් ඕනිද? නිවන් දකින්න ඕනිද අපි අකමැති දේවල් අපි අකමැති වුණ පළියට සිද්ධ වෙන්නේ නැති தත්වයක් මේ ලෝකයේ තිබුණා නම් අපිට නිවනක් ඕනේ අපිට හැමදාම හැම කෙනෙකුටම සතුටින් ඉන්න පුළුවන්. ඇයි? අපි කැමති දේවල් විතරයි වෙන්නේ. ඉතින් මතක තියාගන්න අපි අකමැති දේවල් මනසට එන එක වැරද්දක් නෙමෙයි. ඒ අපි අකමැති දේවල් මනසට එනවා කියන එකේ තේරුම තමයි ඔබේ මනස හරහා යම්කිසි විදියක ශක්ති ගලණයක් විතරයි වෙන්නේ. මොකද <clears throat> හැඟීම් සහ ආවේග කියන එනර්ජිස් ටිකක්, ශක්ති ටිකක්. ඒවා ඔබේ මනස හරහා, ඔබේ ශරීරය හරහා ගමන් කරනවා විතරයි. මූව් වෙනවා විතරයි. ගලණයක් විතරයි වෙන්නේ. ඉතින් ඔබ විඳෙව්වත් නැතත්, ඔබ අකමැති වුණත් නැතත්, ඒවා ඔබ හරහා, ඔබේ හිත හරහා ගමන් කරනවා. ගලාගෙන යනවා. <clears throat> ඉතින් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. හැඟීම් සහ වේගයනකොට අපිට කරන්න ඉතුරු වෙලා තියෙන එකම එක දෙයයි. ඒ තමයි self awareness. ඒ කෙරෙහි දැනුවත් වෙන එක විතරයි. ඒ කෙරෙහි අවදි වෙන එක විතරයි. ඒ දේවල් එන්න ඉඩ දීලා <clears throat> ඒවට යන්න ඉඩ දීලා ඔබ දැනුවත් වෙන තරමට ඒ අත්දැකීම් නැවත නැවත ඒ ඒ හැඟීම් සහ ආවේග එන තරමට නැවත නැවත එන තරමට ඔබ ආයි ආයි ඒකට අවදි වෙනවා නම් සතිමත් වෙනවා නම් දැනුවත් වෙනවා නම් ඔබ නැවත නැවත මේක පුහුණුවේ යෙදෙන තරමට ඔබට දවසක තේරෙන්න ගන්නවා ඔහ් මේක ඊතන තරම්ම නරක නෑනේ මේක එච්චර අමාරු නෑනේ අපි හිතුවට කියලා ඔබට තේරෙන්න ගන්නවා ඉතින් මතක තියාගන්න සමහර වෙලාවට මේ හැඟීම් ඔබේ හිත හරහා ගමන් කරන්න ගත කරන්නේ පුංචි කාලයයි. සමහර විට තප්පරයකින් ගිහිල්ලා ඉවරයි. සමහර විට තප්පර කිහිපයකින්, සමහර විට විනාඩියකින් ඒක ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. සමහර විනාඩි 10ක් විතර කාලය ගන්නවා. සමහර විට පැය දෙක තුනක්, සමහර විට දවසක් දෙකක් වුණත් කාලය ගන්නවා. ඒ හැඟීම ඇවිල්ලා අපේ මනසින් යන්නේ. ඒ හැඟීම අපේ මනසේ පවතින කාලය මම මේ මම මේ කියන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න මේ වැඩේ කරද්දී අපි මේ දැනුවත් වීම කියන එක කරද්දී පුහුණු වෙද්දී අපිට තේරෙන්න ගන්නවා ඒ හැඟීම් සහ ආවේග අපේ මනසට ඇවිල්ලා ගොඩාක් කල අල්ලගෙන ඉන්නේ කලාතුරකින්. ගොඩක් වෙලා තියෙන්නේ කලාතුරකින් අවස්ථාවක විතරයි හැම වෙලාවෙම ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි සතිමත්ව ඉදි මේක හොයලා බැලුවොත් ඒ හැඟීම් සහ ආවේග ගොඩක් කල අපේ මනසේ තියෙන්නේ රැඳෙන්නේ එක හේතුවක් නිසායි. හේතුව තමයි අපි ඒ හැඟීම් වලට ගැටෙනවා. අපි ඒ හැඟීම් වලට විරුද්ධ වෙනවා. ඒ හැඟීම් කෙරෙහි ඔබේ හිතේ තියෙන විරුද්ධ ආකල්පය තමයි ඒ හැඟීමට අපේ හිතේ ගොඩක් කල් රැඳෙන්න අවසර දීලා තියෙන්නේ. පර්මිෂන් එක දීලා තියෙන්නේ අන්න ඒ ප්‍රතිචාරය. ඔබේ මනසේ තියෙන ආකල්පය. අපි ඒවට නැංගුරන් දාලා අපේ ජීවිතේ නවත්තගෙන ඉන්නවා. නැංගුරම තමයි ඒ සිතුවිලි කෙරෙහි, ඒ හැඟීම් සහ ආවේග කෙරෙහි අපේ හිතේ තියෙන ගැටීම, විරුද්ධ බව. ඉතින් එතකොට ඒවා ඒ හැඟීම් ඒ සිතුවිලි ඒ ආවේග ඇත්ත වගේ දැනෙන්න ගන්නවා. නැංගුරන් දාලානේ තියෙන්නේ. එතකොට ඒ හැඟීම් සහ ආවේග මම මම මටයි මේව හටගන්නේ මමයි හිතන්නේ මගේ ජීවිතේ කෑල්ලක් මගේ ආත්මය බවට පත් වෙනවා. ඉතින් ඒක මමත්වයේ වශයෙන් අල්ලන්නේ අන්න එතකොට තමයි. මේවා මගේ වෙලා මේවා මම වෙලා මේවා මගේ ආත්මය බවට පත් වෙනවා. ඉතින් අපි ඒ නිසා මොකද්ද කරන්නේ? එක්කෝ අපි ඒ හැඟීම් ගණන් ගන්නෙ නෑ. නැත්තම් ඒවා ගැන එක එක විදිහට විනිශ්චය කරන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් ඒවා වෙනස් කරන්න දඟලනවා. ඒවා ඒවා තල්ලු කරලා දාන්න උත්සාහ කරනවා. ඒවා අයින් කරන්න හදනවා. නැත්තම් ඒවා යට කරගෙන තල්ලු කරලා ධනාත්මක පොසිටිව් සිතුවිලි ගන්න දඟලනවා. ඔන්න ඕවා නිසා තමයි ඒ හැඟීමට නැංගුරම් දාගන්න ශක්තිය එන්නේ. අපි මේ දේවල් කරනකොට තමයි ඒවා නැංගුරන් දාලා බරු බැහැලා නතර වෙලා තියෙන්නේ. ආයේ ඉතින් කල්පයකට ඒවා එලවලා දාන්න බෑ. කල්පයකට අයින් වෙන්නේ ඇයි? බරු බැහැලා නැංගුරන් දාලා තියාගෙන ඉන්නවා. ඉතින් ඔබ අර කරන මෝඩ ප්‍රතික්‍රියා ටික නිසා, ප්‍රතිචාර ටික නිසා, ඔබ ඒවා පාලනය කරන්න යන නිසා තමයි මේ හැංගීම යන්නේ නැත්තේ. ඉතින් ඔබ දන්නවද ඔබ ඒ විදිහට නොසලකා හරින්නේ ගණන් ගන්නේ නැත්තේ විනිශ්චය කරන්නේ එක එක දේවල් කරලා ඒ හැඟීම් සහ ආවේග ප්‍රතික්ෂේප කරන්නේ වර්තමාන මොහොත කියලා ඔබට තේරෙනවද ඔබ හිතනවා ඒක හැඟීමක් ආවේගයක් ඔබ අකමැති දෙයක් ඔබ අකමැති සංසිද්ධියක් කියලා ඇත්තටම ඒක තමයි වර්තමාන මොහොත මොකද ඒ හැඟීම් සහ ආවේග ඔබේ මනසේ හට අරගෙන තියෙන වර්තමානයේ ඒ කියන්නේ එතන තියෙන එනර්ජි එකක්. වර්තමාන මොහොතේ ක්‍රියා කරන එක්තරා ශක්තියක්, එක්තරා එනර්ජි එකක්. ඉතින් ශක්තියක් වේගයෙන් ගලන ශක්ති ධාරාවක් ඔබ කොහොමද විනිශ්චය කරන්නේ? ඔබ කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? ඔබ කොහොමද පාලනය කරන්නේ? වෙනස් කරන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක් විතරයි. ඒක ස්වභාවික ශක්ති ගලණයක් විතරයි වර්තමාන මොහොතේ සිද්ධ වෙන. ඉතින් ඔබ ඒ වෛර කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නොසලකා හරින්නේ විනිශ්චය කරන්නේ වර්තමාන මොහොත. ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන එක දෙයයි ඒක ෆීල් කරන්න විතරයි. ඒක අත්දකින්න විතරයි පුළුවන්. ඒක අත්විඳින්න විතරයි පුළුවන්. ඒ කෙරෙහි දැනුවත් වෙන්න විතරයි අපිට පුළුවන්. ඒ කෙරෙහි අවදි වෙන්න විතරයි අපිට පුළුවන්. ඒ කෙරෙහි සතිමත් වෙන්න විතරයි පුළුවන්. නිකම් පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්න. <clears throat> ඔබේ මනසට සතුට, සැනසීම, සාමකාමී ඒ වගේ හොඳ හොඳ මානසික තත්වයන් ඔබේ මනස අත්විඳිනකොට, ඔබේ මනසේ හටගන්නකොට ඔබ මොකද්ද කරන්නේ? ඔබ ඒක ගැන හිත හිතා ඉන්නවද? ඔබ ඒක විනිශ්චය කරන්න යනවද? ඔබ ඒක වෙනස් කරන්න යනවද? මොනවා හරි ඒකත් එක කරන්න හදනවද? නෑ නේද? ඉතින් ඔබ මොකද්ද කරන්නේ? ඔබ ඒක විඳිනවා විතරයි. නිකන් ඒක අත්දකින්නවා විතරයි. හුදු හුදු විඳීමක් විතරයි තියෙන්නේ. ඔබ සතුට විඳිනවා. ඔබ සැනසීම විඳිනවා. ඔබ සාමකාමී බව විඳිනවා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? ඔබ ඒක විඳිනකොට ඒ හැඟීම ඔබේ හිත හරහා ස්වභාවිකව ගලාගෙන යනවා. සමහරට තප්පර කිහිපකින් ගලාගෙන යන්න පුළුවන්. සමහරට විනාඩි දෙක තුනක් ගත කරන්න පුළුවන්. සමහරට පැය කිහිපයක් එක තියෙන්න පුළුවන්. සමහරට දවස් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ඒත් ඒක ඔබේ මනස හරහා ගලාගෙන යනවා. නිකන් ගලාගෙන යනවා. ෆ්ලෝ එකක් විතරයි. ශක්තියක් ගලණය වෙනවා විතරයි. කාලය කොච්චර ගත වුණත් ඔබ ඒකට ඔබ හරහා යන්න දෙනවා. එච්චරයි කරන්නේ. හැබැයි අපි අකමැති හැඟීම් සහ වේගාවම අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ එක පාරටම ෂණිකවම අපි ඒක පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න දඟලනවා. ඒක ගැන එක එක විනිශ්චය කරන්න හදනවා. එක්ක එක ගණන් ගන්නෙ නෑ. එක්ක එක ප්‍රතික්ෂේප කරනවා. ඒක තල්ලු කරන්න හදනවා. ඒක වෙනස් කරන්න හදනවා. මේ මේ ඔක්කොම දේවල් කරන්නේ ඇයි? අපි ඒකට අකමැති කියන පුංචි දේ නිසා විතරයි. ඉතින් කවදා හරි ඔබට හිතිලා තියෙනවද? ඔබ හිතුවද? ඔබට හිතෙනවද? මේ හැඟීම් මෙයා මම අකමැති කියලා ලේබල් කරපු හැඟීම් සහ ආවේග මට විඳින්න ලැබිලා තියෙන්නේ මොකක්ම හරි ලොකු හේතුවක් හින්දා වෙන්නේ නැති කියලා කවදම හරි හිතලා තියනවද හිතනවද ඔබට ඔබ අර සතුටක් සැනසීමක් සාමකාමීකමක් අත්දකින්නවා වගේම තමයි මේකත් ඔබට අත්දකින්න තියෙන්නේ. මේක ඒ විදිහටම මේක අත්දකිනවා නම් ඔබට මොකක් වේද කියලා ඔබ චුට්ටක් හරි හිතලා බලලා තියෙනවද? ඔබ සතුට, සැනසීම, සාමකාමීකම අත්දකින අත්විඳිනවා වගේම ඔබ අකමැති හැඟීම් සහ ආවේගත් අත්දකිනවා නම් අත්විඳිනවා නම් මොකක් වේද? එකම වෙනසයි මේ දෙක අතර තියෙන්නේ. ඒ තමයි අපිට මේ දෙක ෆීල් වෙන විදිහ විතරයි වෙනස්. අපි සතුටුයි කියලා හිතපු හැඟීම් සාවේග අපි අකමැතියි කියලා ලේබල් කරපු හැඟීම් සාවේග අපිට ෆීල් වෙන එකේ වෙනසක් විතරමයි තියෙන්නේ. වෙනස් විදිහකට ඒක අපිට දැනෙනවා විතරයි. එච්චරයි වෙනස. ඉතින් අර සතුට දැනෙන විදිහට වඩා වෙනස් විඳීමක් අපි අකමැති කියලා ලේබල් කරපු විදිහේ හැඟීමක් ආවේගයක් අපේ මනසට ආවට පස්සේ අපි ඒක නවත්තන්න හදනවා නොසලකා හරිනවා විනාශ කරන්න හදනවා පාලනය කරන්න හදනවා ඇයි මේ අකමැති කියන ලේබල් එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔබ දන්නවද එතකොට වෙන්නේ මොකද්ද කියලා? අපි ඒ ඒ දෙයට අර සතුටු හැඟීමක්, සැනසීම් හැඟීමක් ඇවිල්ලා ස්වභාවිකව ඒක ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැතුව අපි මේ අකමැති හැඟීම් සහ වේග පාලනය කරන්න ගියාම, ප්‍රතික්ෂේප කරන්න ගියාම, නොසලකා හරින්න ගියාම, යට කරන්න ගියාම, වෙනස් කරන්න ගියාම වෙන්නේ ඒ ශක්තිය දැන් හැඟීම් සහ වේග කියන්නේ ශක්තියක්, එනර්ජි එකක්. ඒ ශක්තියින් අපි ස්වභාවිකව ඒවට ගලන්න ඉඩ දෙන්නේ නැති වුනාම ඒව ඇතුලේ හිර වෙනවා. ඇතුලේ තැම්පත් වෙනවා. ඇතුලේ ස්ටක් වෙනවා. අන්තිමේදී වෙන්නේ ඒ නිසාම අපිට ගොඩාක් ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. කායික අපහසුතාවය තියෙන පටන් ගන්නවා. මතක තියාගන්න අපේ ශරීරයෙන් යම්කිසි ලෙඩක් පිට දානවා නම් ඒ පිට දාන්නේ හිතේ ලෙඩක් කියලා කියන්නේ අන්නේ නිසයි. මොක ඇයි අපිම තමයි මේ හිතේ ලෙඩ ටික ගොඩ ගහගත්තේ. ඒ නිසාමයි කය හරහා යම්කිසි අපහසුතාවයක් රෝගයක් විදිහට එළියට දාන්නේ. හිතේ ශක්තියක්මයි. හිතේ තිබුණු මොකක් හරි අවුලක්, හිතේ ලෙඩක්. ඒ ලෙඩේ අපි තමයි හැදුවේ. ඉතින් වෙන්නේ මොකද්ද? අපි දිගින් දිගටම මේ අකමැති කියලා ලේබල් කරපු හැඟීම් සහ ආවේග එක්ක රණ්ඩු කරන්න ගියාම, ඒවා පාලනය කරන්න ගියාම, ඒවා විනිශ්චය කරන්න ගියාම, ඒවා නසන්න, මරන්න ගියාම වෙන්නේ අර ඒක ස්වභාවිකව මනස හරහා ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැති නිසා ඒව නැවත නැවත ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ඒ ඒ ශක්තිය, ඒ හානිකර ශක්තිය වැඩි වෙන පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් මොකද්ද ඔබ හිතන්නේ මේ ගැන? මේ හැම හැඟීමක්ම ෆීලිං එකක්ම එනර්ජි එකක් විතරයි. හුදු ශක්තියක් විතරයි. ඒවට දැනුවත් වෙලා ඉද්දී ඒවා ආවා වගේම යන්න යනවා. ඒක තමයි අතහරිනවා කියලා කියන්නේ. අපි letting go, let go අතහරිනවා කියලා මොන තරම් කෑ ගැහුවත් දේවල් අතහැරෙන්නේ ඔන්න ඔතනදි විතරයි. ඒවා අතහැරෙන්න ගන්නවා. ඉතින් ප්‍රශ්නයක් ඉතුරු වෙයිද එහෙනම්? අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ self awareness එක පුරුදු කරන එක විතරයි. ඒ එන හැඟීම් සහ ආවේගයට දැනුවත් වෙන එක විතරයි. අවදි වෙන එක විතරමයි ඔබට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ එහෙම නැතුව වෙන මොනවා කරන්න ගියත් ඒ හැඟීම සහ ආවේගය ඔබම හදාගත්තු, ඔබටම හදාගත්තු, ඔබටම අටවගත්තු උගුලක් බවට පත් වෙනවා. තෙරුවන් සරණයි.